සම්පන්න පින්වත්නි සම්මා සම්බුද්ධ වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒ විදිහට අපේ ජීවිතය සකස් කරගන්න අපේ හිතේ නැගෙන ධර්මතාවයන් මොනවද කියලා අපි ඉතාමත්ම දැනගෙන ඉතාමත්ම ප්‍රවේශමෙන් විමසලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මගේ සිතුවිලි මම ක්‍රියාත්මක කරන්නේ කියලා ඒ සිතුවිලි નિවර්ධි කරගන්න කටයුතු කරන්න ඕනේ. අපි මේ දිනවල මේ සාකච්ඡා කරමින් ඉන්නේ නිවන ධර්මයන් ගැන. ඊයේ දවසේ තමයි අපි ආරම්භ කරේ ව්‍යාපාද නිවරණය ගැන කතා කරන්න. ඉතින් ව්‍යාපාද කියන්නේ තරහ, ක්‍රෝධය, වෛරය, එතකොට ඒකට අතගැසීමක් විදිහට තියන්නේ හරියට නම් ආහාරවත් නරක නරක වෙනවා වගේ තරහ ගුණ රතුනා මේ හිත නරක වෙනවා කියලා. ඒක විකෘති වෙච්ච හිතක් තරහ වෙනවා කියන්නේ ප්‍රකෘති ස්වභාවය මේ විකෘති ස්වභාවයක් තියෙනවා. ඉතින් වැඩි දෙනෙක් මේ ලෝකයේ පීඩා විඳින ධර්මතාවයක් තමයි තමන්ගේ හිතේ නැගෙන පාලනය කරගන්න හැටි තරහ. ඒ තරහ උපදින තැන් නමයක් පිළිබඳව දහයක් පිළිබඳව අපි දේශනා කරා ඊළඟට සාකච්ඡා කරගත්තා. මොනවද මේ 10? තවම තමයි තමන්ට අතීතයේදී අනර්ථයක් කරාට තරහ වෙනවට. වර්තමානයේ මට අනර්ථයක් කරමින් ඉන්නවා කියලා තරහ වෙනවා. අනාගතේ මට ආශාවක් කරන්නයි හදන්නේ කියලා තරහ කරනවා. මගේ හිතවත්තාට අතීතයේදී අනාශාවක් කරා කියලා තරහ කරනවා. මගේ හිතවත්තාට අනාශාවක් කරනවා කියලා තරහ කරනවා. මගේ හිතවත්තාට අනාගතයේදී අනාශාවක් කරන්නයි මම කට්ටිය හදන්නේ කියලා තරහ කරනවා. ඊළඟට මගේ අහිතවත් අයට යහපතක් කරා හොඳ දෙයක් කරා කියලා තරහ කරනවා. මගේ අතීතයේදී කරා කියලා මේ වෙනකොට මගේ අයිතිකමක් අරට හොඳ හොඳ දේවල් කරමින් ඉන්නවා අර්ථයක් කරමින් ඉන්නවා කියලා තහවුරු කරනවා. අනිතරත් අයට අර්ථයක් කරන්නයි මේ කච්චු හදන්නේ හොඳ දේවල් කරන්නයි හදන්නේ කියලා තහවුරු වෙනවා. ඒක නම අපිට අනාගත අර්ථමාන වශයෙන් තමන් හිතවත් අය සහ අනිතරත් අය කෙරෙහි කියන ආකාරයට නමයි අනිත් එක තමයි අස්ථාන කෝපය. අස්තලක පුදන අවුවට කපහනවා රසත් කපහනවා කකුල වලේ මෙහෙම කරහනවා නේද ඒ වගේ ඒ වගේ අන්‍ය වර්ගින අස්ථාන කෝපය කියලා සම්ම සම්භායදී තමයි අපිට තරහ යන්නේ ඉතින් ඒක හඳුන ගන්න ඕන කියලා ඊට අපි සාකච්ඡා කරා ඉතින් මේ තරහ කියන එක අපරාධයක් කියලා අපි මතක් කරා හරියන්නේ කන්නේ අර මේ හරකුන්ට කුරල්ල දහතුනහම මොකද වෙන්නේ කුරේගෙන යනවා. කුරේ ළඟ නැස්තුම වෙනවා. දැන් මෙත්තකල් පාවිච්චිට ගත්ත කුරේ එයාටම එනෙන්න පටන් ගන්නවා. ඒක හරි පීඩාකාරී නේද? තමන්ගේම කුරේ තමන්ටම එනවා. ඒ වගේ තමන්ගේම හිත තමන්ටම එනෙන එකක් තමයි තරහ කියලා කියන්නේ. එහෙනම් නරක වැඩ කරපු කට්ටිය පැත්තක. මේ තනියම ඉන්නේ නේද නේද? සමහර කට්ටිය අනුන් පුපුරලා පුපුරනවා නම් දකලා කියලා. හ්ම් ඉතින් අන්න ඒ වගේ තමයි. ඔක්කොම කරන කතාවේදී අන්න ප්‍රේත වස්තු තුන ප්‍රේත භූතය කියලා කියන්නේ. හරිද? මේ ප්‍රේත භූතය කියන්නේ එයාගේ මේ ශරීරය හරි සියුම් ශරීරෙන භූතයෙන් තියෙන්නේ. ඒක තරහම ඒ ශරීරය පුපුරනවා. ඒ පුපුරලා හරියට පුපුරනවා කියනවා. ඉතින් එයාට ඒ කර කරම ජාතක කර්මයන් හේතු කරගෙන. එයා උදගෙන යනකොට මොන හරි තරහ යන දෙයක් වුණත් එහෙම එයා පුපුරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආය තරහ දුවේ වෙනවද හරියට හරි ඊට පස්සේ ආය ඔන්න ආය යනකොට මේ කොහොමද යනකොට වැඩිම ප්‍රයත්න කරනවා එතකොට ආය මුකුරන් පටන් ගන්නවා එතකොට අපිට කොහොමද දුකින්වත් දන්නේ පුපුර පුපුර ඉන්නේ අපිත් කියනවා දැන් අර පුපුරනවා මේ දවස්වල කියලා ඉතින් එන්න ඒකින්ද කල්පනා කරගන්න වෙනවා මම තනියම මගේ හිතේ උපදින මේ වර්ණතාවය මට හරියට පීඩා කරන එකක් තේරුමක් නැති එකක් අන්නයගේ වර්ධන ගමුරුවට ඉදවනවා මොන ජීවිත කාලෙම ඉදවනවා මම අහන මෙයාටන්නේ තරහා හින්දා තරහා හින්දා මේ ජීවිතය ජීවිත කාලේ විඳ දුක් කොච්චරද හොඳට මතක කරගන්න ඕනේ මම මට තරහා ගිහිල්ලා මං ඉඳ දුක් කොච්චරද? තව රුපියල් ගන්න තියෙනවා. නේද? ඉතින් මේවා ඒ එකක්වත් අර්ථවත්ද? නෑ අනර්ථවත් දෙයක් නේද? මතක තියාගෙන මතක තියාගෙන අතීතේ මට අනුත්තරයක් කරා කියලා මතක තියාගෙන තනියෙන් පුරනවා. මතක් වෙනකොට ඉවරයි. නේද? මේ හොඳින් ඉන්නවා. අවුරුදු ගානක් ඉස්සලා කරපු දේවල් ගැන මතක් කරලා ඉවර සාධාරණ කතාවක් හොයාගන්නවා. නෑ එහෙම නැත්තම් හරියයි කියලා. නේද? මේ පැහැදිලිව බලන්න ඕන පැහැදිලිව බලන්න ඕන අපිට ඇත්තටම තරහක් ආවද ඇත්තටම තරහක් ආවද සමහර අය ඉන්නවා අපි අයින් කරගත්ත යුතු පුද්ගලයෝ ඉන්නවා නේද? බහැර කරගත් බහැර කළ යුතු පුද්ගලයෝ නෙවෙයි. ඒක තරහින් නෙවෙයි. නුවණින් තමන්ගේ මනසින් බහැර කරපුවා ඉන්නවා ඊට අපේ බොජංග බණ ගහන කියදී ගොඩක් අච්චිකුවා කියන්නේ ඒ ඒ ගුණ ගුණයන් නැතුව බහර කරෝටි නුවණින් නුවණින් බහර ප්‍රති කියති. ඒ එහෙම නැතුව තරහෙන් බහර කරනවා කියලා අපි විමසලා බලන්න. මරණාසන්න මොහොතේදී මේ තරහ කියනට ආවොත් එහෙම මේ තමන් හිතේ උපදින මේ මේ හිත විකෘති කරන ධර්මතාවය ඉක්මනට වෙලා ආවොත් අපි ලොකු අපහසුතාවකට ලොකු අපහසුතාවකට පත් වෙනවා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. හැබැයි අපි සාකච්ඡා කරන්නේ මේ තරහා කියන එක අපේ නිවනට කොතර බාධා වෙනවද කියලා. අනුන්ගේ වරදින් දැක්නා ඉන්නවා. හැඳුලියෝ අනුන්ගේ වරද දැක්නා ඉන්නවා. එහෙමයි මේ සමාජ ඉන්නවද නැද්ද? මෙන්න මේ අබයි මාතෘකා කරගත්ත ගාථාවේ තේරුම තුනක් අනුන්ගේ වරදි අනුන්ගේ වරදි හොයන ස්වභාවයේ තියෙන විතරම අනුන්ගේ දොස් දක්න පුදුලයන්ට හරියට ආස්තවත් වෙනවා කියලා. ආශ්‍රව ඇති වෙනවා විතරම ඒ ආශ්‍රව වෙනවා ධ්‍යාන ආදීන් කිසිවක් හැදෙන්නේ නැහැ කියලා. හරි ධ්‍යාන මට්ටමකට උත්තර මනස ධර්මයකට යන්න බෑ. ඒ කියන්නේ අර ශ්‍රද්ධාවෙන් ගොඩාක් ඈතට යනවා දුරස් වෙනවා කියලා. අර ශ්‍රද්ධාවෙන් ගොඩාක් දුරස් වෙනවා. අනුන්ගේ වර්ධි සොයන ස්වභාවයේ ඉන්න හැම වෙලේම අනුන්ගේ වර්ධි බහිනයි. ඉතින් ඔය ඔය අපි සාකච්ඡා කරන මොකද කරන්නේ? දැන් නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හඳුනගෙන තියෙන නිවන් දකින්න ඕනේ නිවන් දකින්න ඕනේ නිවන් දකින්න ඕනේ කියලා. එහෙනම් මොකද කරන්නේ? අනුන්ගේ වරද දකින්න එක තරහ අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි අනුන්ගේ වරද දකින්න එක වෙනස් කරන්න ඕනේ. මේ බලන්න පුළුවන් මේ මේක මේක අපිට මම ඔයාලට කලින් කියලා තිබ්බා කාර්ය මෙතෙන්ට ඕනේ හින්දා කියන්නේ. වතුර විදුලක් තියෙනවා කියලා හිතන්නකෝ බාගෙට පිළිලා. බාගෙට පිළිලා තියෙනවා. ඒ විදුලිය දිහා බලලා සමහරව සතුට වෙනවා සමහරව දුක් වෙනවා. හරි කවුරු සතුටු වෙන අය මේ වීදුරුව දැකලා ඒ වීදුරුවේ සමහර අයට පේන්නේ අඩු ඩාගිවා ඒ හැම වෙලේම කියනවා මේක ඩාගියක් අඩු වීදුරුවක් මේක අතර ඩාගියක් අඩු වීදුරුවක් ඒකට හැංගුලේම යාගේ අවධානය යන්නේ අඩු පාරට හරි එයා හැම වෙලේම දුකින් ඉන්නේ තරහින් ඉන්නේ මොකද මේකේ ඩාගියක් අඩු වීදුරුවක් ඊළඟට තව කෙනෙකුම මේ විදිහට බලකන භාගයක්ම පිටලා තියෙනවා. මේක භාගයක්ම පිටලා තියෙන කියලා. ටික ටිකට අවධානය යොමු කරන හැමලේම සම්පූර්ණ වෙනවද නැද්ද? තේමන මං කියන එක නේද? හැමදේම සම්පූර්ණ වෙනවා. ඉතින් එහෙනම් එහෙනම් මේවන් වල තේරුම් ගන්න වෙනවා අපේ චින්තනයයි වෙනස් කරගන්න ඕනේ. හුඟක් භාර්යාවරු ඉන්නවා. තමන්ගේ ස්වාමියා ගැන කතා කරොත් හොඳමයි කියන්නේ. මේ සුභාත් ස්වාමීන් තමන්ගේ භාර්යාව ගැන කතා කරොත් හොඳමයි කියන්නේ. එහෙම කියොත් අවන්‍යාවෙන් වගේ නහවුනේ මොකද දන්නේ කට්ටිය. නිකන් අනේ අම්බුනේ කියනවා වගේ නහවුනා. අතේ වෙලා තියෙන ලොකුම ව්‍යසනේ ඒක තමයි. තේරෙනවද? වැරදිමයි පේන්නේ. වැරදිමයි පේන්නේ. හරිද? එනම් මේක බසක් මහා මේ අමුතු වැඩක් කරා. අවුරුදු 15ක විතර දරුවෙක් එකතු කරගෙන අන්නේ කියන මේ දරුවා හරියම මේ අනර්ථකාරී වැඩ කරනවා අය එහෙම කරනවා කියලා. ජයනගර පින්නත් මේ එහෙම ඒව නෑ එහෙම කෙනෙක් නෙවෙයි. මේ අන්න කියන්නේ මොකද්ද? මතක ශක්තිය අයින් වෙනවා ආය දරුවාගේ තරහ ගියාම ඒකයි මේ කියන්නේ ළමයට ඉගෙන ගන්න බැරි කියලා අම්මගේ දැඩිව ගාඩනවා කියනවා දරුවාම දැඩිව අල්ලගෙන ඒකත් වගේ දිහා බලන්නේ ඒකත් වගේ නරක ටික දිහාමයි මම ඉතින් ටිකක් කරලා කතා කරලා බලනකොට මම ළමයාගේ පන්තියේ ලකුණු අඩු නෑ පාසලේ ඉන්න පන්තියේ ළමයි අතර මෙයා හොඳින් තමයි අධ්‍යාපන කටයුතු කරගෙන යනවා ඒක කරගෙන යනවා දැන් මොකක්ද ප්‍රශ්නේ හැබැයි හරි බලා යනවා. හරි. තරහ යනවා මට එකක් වැඩි වෙන එකට බය වෙනවා. අම්ම කරුණාවන්ත කම වැඩි නේද? දරුවාට ආදරේ වැඩි. ඒ නතර තේන්නේ මොනවද? ආදරේ වැඩි හින්දා තේන්නේ නරක පැත්තමයි. නේද? ඉතින් ඒකට හරිය පීඩනයක්. සමහරට පීඩනයක්. ඒ වගේ අතට ජීවත් වෙන ගමන් ලොකු පීඩනයක්. ඒකින්ද ව්‍යාපාද නීවරණ අයින් කරගන්න බලාපොරොත්තු වෙන අය ප්‍රවේශන හොඳක් දක්වන්න පුරුදු වෙන්න ඕනේ. අපි ජීවිතේ පුරුදු කරගන්න ඕනේ ඒක. හන්ද පුරුදු කරගන්න ඕනේ. ප්‍රවේශන හොඳක් දක්වන්න පුරුදු කරගන්න ඕනේ. අන්න එහෙම පුරුදු කරගත්තහම අපිට පුළුවන් අපේ ජීවිතේ ඉතාමත්ම නේද? ඒ ඒ හොඳ දක්වන්න පුරුදු වෙන එකෙන් තියෙන වාසිය කාටද? තමයි. නේද? මාය පිටන එක මාව පිටන එක නවතිනවා. මේක හරියට අපිව විස්තර කරලා තියෙනවා ආඝාත ප්‍රතිවිනය කියන සූත්‍රයේ. ඒක අපි අද මේ අදාපි ආරම්භ කරන්නේ ඒක නෙවෙයි. ඒක දැක්ක අපිට පුළුවන් ආගත පැතිනේ සූත්‍ර පිළිබඳව සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අනුන්ව හොඳ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන තියෙන විදිහ. ඒ විදිහ පිළිබඳව අපි සාකච්ඡා කරමු. අනුන්ව හොඳ දකින්න සියුම් හොදක් හරි දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහ ආගත පැතිනේ සූත්‍රයේ තාමත්ම ඉතාමත්ම පිළිවෙලකට තියෙනවා. අද අපි සූදානම් වෙන්නේ මේ මේ තරහ කියන එක ඇති වෙන්න හේතු වෙන දේවල් මොනවද කියලා සාකච්ඡා කරන්න. අපි තරහ ඇති වෙන සංගම සාකච්ඡා කරනවා. අදන් බලන්නේ තරහ ඇති වෙන හේතු. තරහ ඇති වෙන්න ඇති වෙන හේතු ගැන බුදුදහමෙන් දේශනා කරන පළවෙනිම පටිඝ නිමිත්ත කියලා. නිමිත්ත කියන්නේ අරමුණ. හරිද? දැන් දෙවෙනි එක තමයි මේ පටිඝ නිමිත්ත කෙරෙහි තියෙනා වූ අයෝනිසෝ මානසිකාරය. තරහ වැඩි වෙන විදිහට කරන මෙනෙහි කිරීම. දැන් අපි සතුට නිමිත්ත තමයි අර 10 කියලා කතා කරන්නේ. හරි? එතකොට මේකදී අපි තෝරගන්න ඕනේ යම් දෙයක් කෙරෙහි මගේ මම අරමුණු වෙනකොට ඒ අරමුණු වෙන දේත් එක්ක මගේ හිතේ ගැටීමක්, ක්‍රෝධයක් එහෙම ඇති වෙන එක තමයි නිමිත්ත කියන්නේ. ඒ අරමුණ අරමුණ ගැටෙන ස්වභාවය අරමුණ. ඇයි ගැටෙන්නේ? අපි හිතන විදිහ වැරදි හොඳයි ගැටෙන්නේ. නේද? බලන්න අර වතුර විදුර හොදියා ගැටෙන කට්ටියක් ඉන්නවා. ඒ තමයි අදුපත් වෙන. අර තමන්ගේ ස්වාමියා සමහර ස්වාමීවරු ඉන්නවා. කිසි වරදක් කරන්නේ. හරි. එතකොට දැන් අපි තමයි නැත්තම් ගෝසාමරු ඉන්න කියලා ආන්ධාරය ආයතන ලකුණු ප්‍රශ්නය නැත්තම් ගෝසාමරු කියලා. ඒ ආරෙත් මේකම අදාළ තමයි හැම වෙලේම කියන්නේ අපේ ගැඹුරු මේ මෙයා බොනවා බොනවා බොනවා බොනවා බොනවා කියලා. ඒකවල එයා කියන්නේ මත්තන් නොදී කියන මට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. මත්තන් නොදී ස්වාමීන් ඒකත් කියන්නේ. මේ මනුස්සයා මුලේ වැඩ අන්නේ මොකක් හරි එකක් අරගෙන ඒකත් එක්කම ගැටි ගැටි ගැටි ගැටි යනවා. හරි. ඉතින් මොකේ වැඩ කරන්න තුනට මට්ටම් දෙන්න නැත්නම් රස්තාවිය විදිහට යන්න නැත්නම් හරිද? ඉතින් ඒ ගෙදරට අසගෙන වැටි කරලා දෙනවා නම් ඉතින් මද නේද? නැත්නම් කියන රාවගෙන ඉන්නවා කියලා හරි කියලා. නේද? හ්ම් ඉතින් නේද ඉන්නේ කියලා හරි කියලා. අපි ගාන රූපවාහිනිය බලන් දෙන්නේ නැහැ කියලා හරි කියලා. මොකාස්තර කලවනේ ඒක ගැන හිත හිත හිත හිත හිත හිත නේද? පුළුවන් තරම් අඩුම ගානේ බුදුන් වහන්සේ ඉන්නවා කියලා හරි කියලා පටන් ගන්නවා මොකාස්තරයකට පටන් ගන්නවා. ඉතින් මේ මේක ඔතන විතර නෙවෙයි කියන්නේ. දැකලා තියෙනවා සමුත් සමාගම් වල මොකද? ගාකයින් කරන්නේ. අපි කියන්නේ කොක කියලා කියන්නේ. ගාක කොකුම තමයි. කොක කියන්නේ වල ජරාගෙන මොකද? වරදින හොයාගන්න. වරදින හොයාගන්න. ඇත්තටම සමස්තයක් වශයෙන් ගත්තොත් අපේ රටම කොහොමද? නේද? සමස්තයක් වශයෙන් ගත්තොත් අපේ ජාතියම නේද? කොහොමද අපි ආඩම්බරයෙන් අපේ ජාතිය ගැන කතා කරන්නේ? මේක වැඩිපුරම කොහොමද? වැඩිපුරම කොහොමද? වැරදිම දකින්න වැරදිම දකින්න මේ වැරදි අල්ලගෙන අතීතයේ වෙච්ච වැරදි අනාගතේ කරන් ඉන්න වැරදි වර්තමානයේ වැරදි හොඳ කොච්චර තිබ්බත් හොඳක් දකින්න මොකක් දකින්න නැතුව අපි ඔක්කොම මුළු ලංකාවම වැඩිපුර පිරිසක් කෝදෙන් දෙවි දෙවි දෙවි දෙවි දෙවි දෙවි ඉන්නවා. ඒක කොච්චර හදනවද කියන සමහර වෙලෙදි ආගන්න. සමහර දෙල හතර ගන්නවා. හ්ම් ඒක දරාගන්න බෑ. මට අනර්ථයක් කරා මගේ යහපත් අනර්ථයක් කරා කියලා. නේද? සමහර අර ඉතාමත්ම ලැජ්ජාන්ත ආකාරයට හැසිරෙනවා. දෙවියන් අතර ප්‍රශ්න ඇති කරගෙන ඒක පිටේ නම් බලනකොට හොඳට පේනවා. දෙගොල්ලටම විකාර වගේ කියලා. ඒ දෙගොල්ලම හිත නරක කරලා තියෙනවා. නේද? ඉතින් හොඳට තේරෙනවා මේ අය දෝෂයෙන් කටයුතු කරනවා කියලා. ඉතින් ආත්මාර්ථකාමී කටයුතු කරන විදිහ තේරෙනවා. මෙන්න මේ ගැටෙන ගතිය පිළිබඳව තියෙන තාක්කල් සංසාරයෙන් ගොඩ යන්න බෑ. උත්තරී මාස ධර්මයක් ඇති කරගන්න බෑ. කුතුම් තත්ත්වයකට පත් වෙන්න බෑ. සෝදායක ජීවත් වෙන්න බෑ. මේ සුසිලෝන තේපාවාගේ කරන අය. සිතුලම ප්‍රේතය කියන්නේ තමන්ගේම ඇඟේ තියෙන රෝගිය තමන්ට උන්ටතුව කියන්නේ ඒ කියන්නේ. එයාගේම රෝගියන් තියෙන ඒක එයාට නෑනවා. ආන්නේ වගේ හැම වෙලේම ඇනි ඇනි ඇනි ඇනි ජීවත් වෙන කෙනෙක් තමයි තරහවන එක වෙනවා කියලා කියන්නේ. ඒකම මෙන්න මේ පටිඝ නිමිත්ත අයින් කරගන්න ඕනේ අපි. ඒ සඳහා නිවැරදි දැකීමකට එන්න ඕන. දකින් දකින් හැම දේ තුළම අපි ජතන ගත අයින් කරන පටිඝ නිමිත්ත වෙන මොන නිමිත්ත ගත කරගන්න ඕනේ. අන්න මෛත්‍රී මෛත්‍රී නිත්‍ය ප්‍රතිකරගන්න ඕන කියන්නේ තරහ ඇති කරගන්න තරහ නැති කරගන්න ඇති ඇති කරගත්තේ කියොත් කියන්නේ මෙත්තා නිත්තසෝග්ගහෝ මෛත්‍රී නිත්‍ය ප්‍රතිකරගන්න උත්සාහ කරන්න ඕන හැම වෙලේම ඒකට හොඳ දකින්න ඕනේ හරිද අන්න දුක් රහින්න ඕන මිනිස්සු හරි බලන්න පුළුවන් ඉතින් හැම කෙනෙක්ම පිළිවිද දුක පිළිනවද නැද්ද ඇයි ජරාවටපත් වෙන ඔක්කොම විවාදයටපත් වෙන ඔක්කොම මරණයටපත් වෙන ඔක්කොම මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පියවිපෝග අතිවිසන්තරෝග ඒ කනතිදීම වන්තිච්ඡන් ලැබු සම්පදුක්ඛම් මේ විදිහට බොහෝ දේවල් බොහෝ දුක් උරුම කරගත්ත සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ අනේ බොහෝ දුක් කුරුම කරගත්ත සමාජයක ජීවත් වෙන අපි මගේ මේ කටේ කෙටේරියෙන් කොටලා නේද මං හින්දා අපිට බෞද්ධ මෙහෙ තීරණය වෙන්න මං හින්දා කිසිම කෙනෙකුට දුක් මාත්‍රයක්වත් ඇති වෙන්න මං ඉඩ තියන්නේ නෑ ඒවා තදින් හිතට ගාගෙන ඒ වගේ ජීවිත පරංගත කොච්චර ලස්සන දෙයක් ජීවිතේ නේද කල්වාර ගන්න වතුර පාරක් වගේ කිමත්නි අපේ ජීවිතය ගල්දුඩු ඔක්කොම කරගන්න හොඳ නැහැ. අනිත් පැත්තට හත්නා මාර්ගය සිදෙනවා. හරි. මේ ලෝකේ හරියට ඉන්නේ ඒ වගේ ගල්දුඩු වගේ ජීවත් වෙන මිනිස්සු. ඒක නිසා මේ සමාජයේ ජීවත් වෙනකොට හැමෝටම හරියම අපහසුයි. ආත්මාර්ථකාමීව කුහක ගති තියාගෙන එනි පොඩ්ඩක් එහෙම හින්නම් පොඩි වැරද්දක් නැතාවේ නෙවෙයි ඒ තරගෙන ලොකු ප්‍රශ්නයක් කරගෙන හරියට අන් අයට හිතෙමින් ජීවත් වෙන මිනිස්සු අතරේ කෙනෙකුට පුළුවන් නම් පහලට ගලන කුසීන් දියදහරක් වගේ හිතක් තියාගෙන ජීවත් වෙන්න. ඒ මේක පල්ලහාට ගලනකොට විවෘත වෙනද? ඕනම කටකට විවෘතයි. මේකෙන් දුස්සීලයක් අතර ජීවත් වෙලා කමන්නේ සිරියන්ත කෙනෙක් අතර ජීවත් කමන්නේ තිරසනෙක් අතර ජීවත් කමන්නේ නෑවත් කමක් නෑ නේද අන්නේ වගේ තමන්ගේ පැත්ත හදාගන්න. තමන්ගේ පැත්ත හදාගෙන අනුන්ගේ පරිවාර අතහරින්න. හරි. මවට උපස්ථාන කළේ නැද්ද? මම මට උපස්ථාන කළේ නෑ. අපේ මල්ලිට තමයි උපස්ථාන කළේ. හරිද? වැඩියෙන් බැලුවාට මොකටද මම අම්මට බලන්නේ? නේද? ඒකට මම දැන් පරිකාවෙන් මම කරපු දේ ගන්නවා. අන්න එතනට වැටෙන්න එපා. හරි මෙච්චර හිතන්න ඕනේ ඔය හැම තැනකදීම මෙච්චර හිතන්න ඕනේ මම කරන දේ කර්මය නේද කර්මය ගැන හිතන්න ඕනේ මම කරන දේ නිවැරදිව කරා එච්චරයි අන්න අන්න වගේ කිරියාව මතක කරලා මගෙන් ජීවිතය විතරම මම හරියට කරලා දානවා. ස්වාමියාට ජීවිතය විතරම කරලා දානවා. භාර්යාවට ජීවිතය විතරම මම කරලා දානවා. හරි? එහෙනම් ඒ බොරු මතකවත් නෙවෙයි. මම ඉන්නේ මතක කරලා දුන්නා. තරහ කාර්යාවේ එක බලාපොරොත්තු මාව රිදවීමයි. ඔබ හරිද? මාතේ කරව තරහනම් සාරි එතන බලාපොරොත්තු වුණා හරිද වීමයි. එයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන එකද හොඳ ඉෂ්ට නොවන එකද හොඳ? ඉෂ්ට නොවන එකයි හොඳ. තරහ කරව බලාපොරොත්තු මොකද මම ඉෂ්ට කරන්නේ? එහෙනම් එයාගේ බලාපොරොත්තු ඉෂ්ට නොවෙන්න නම් මට කරන්න ඕනේ මොකද්ද? මං තරහ එයාත් එක්ක තරහ නොගෙන මිදින්න. හරි. එයාත් එක්ක තරහ නොගෙනම ඉදීමයි ඒ සඳහා හදාගන්න ඕන තමන්ගේ හිත. කාටවත් ඒක අවශ්‍ය නැහැ වෙන්න ඕනේ. කුණුලක් වගේ මේ හිත අවශ්‍යනවා කොහේ පොඩ්ඩක් තන අවශ්‍යනවා. අන්න ඒ කියන්නේ මම මේ ජීවිතේ ජීවත් වුණාට මට අවශ්‍යයක් නැති නේද? මගේ හිත හිත වෙන කෙනෙකුට හුදවන්න පුළුවන්. වෙන කෙනෙකුට නරක කරන්න පුළුවන් මේක. ඒක වචනයක් ඇති. පොඩි වචනයක් ඇති මේක නරක කරනවා. ඒ නරක කරන රුදෙන කාටද? වැරද්ද කරන කාටද? රුදෙන්නේ වෙන කාටවත් නතරාදනේ. අනුහිඳ උදේ ගන්නවද? නෑ නෑ. අන්න එහෙම දැඩි තීරණයකට එන්න ඕනේ. හිතා දැඩි තීරණයකට එන්න ඕනේ. නම් රිදව ගන්න නැතුව මේ ලෝකේ කාටවත් සිදවන්නේ නැතුව. විහාරෝපනා පටිසඤ්ඤා. අද මොකක්ද අපේ ප්‍රතිදීප ප්‍රාර්ථනාව මානසික භාවනා වේලාවේදී මානසික භාවනාව සාකච්ඡා කරන්න කිව්වා. දෙන්න දෙන්නේ අතරවත් එහෙම රිදීමක් ඇති වෙන්නේ එපා. නේද? පටිඝ සංඥාවක්වත් වරුදු වචන කියාගෙනවත් දෙන්නේ අතරට තියෙන එපා කියලා හැම වෙලේම මේ සත්‍ය දුක් විඳින්නේ මේ හැමදෙනාටම මම සිසිල්ගිය පොඩක් වෙනවාය. හරිද? අන්න වගේ සුන්දර ලස්සන ඉතාම ලස්සන දකින දකින කෙනෙකුට අහන අහන කෙනෙකුට හරීම ප්‍රියපදව පිපාසිත ලෝකයට දියපාරක් වගේ බඩගිනි වෙච්ච අයට රාජභෝජනයක් වගේ හරි එහෙම අපිට ජීවත් වෙන්න බැහැ. එයි සෞම්‍ය ජීවත් වෙන්න බැහැ. එයි මේ ගැටුන්නේ කියලා කල්පනා කරලා මම බුදුදානන් වහන්සේගේ ධර්මයේ කියලා හිතන්න ඕනේ. මම සම්මා සම්බුදුදානන් වහන්සේගේ ධර්මයේ තුල හික්මන කෙනෙක්. මේ ලෝකේ ඕන කෙනෙක් තරහින් කටයුතු කරපුවාවේ. මට මට වෙනවා නම් වෙන්න තියෙන එකම දේ මරණ එක. මම කොහොමවත් මරනවද නැද්ද? කොහොමවත් මරනවද? නේද? කවදාවත් මරනවද නැද්ද? එහෙනම් මරණ ටිකට මම බුදුහාමුදුරේ දේශනා කරලා තියෙන විදිහට ඉවත් වෙනවා. හරි? හරි. මම වරදින්නේ නැහැ කවදාහක්. හරි. ඒ තමන් නිවැරදිව කටයුතු කරන කෙනාට වරදින්නේ වරදින්නේ නැහැ. හරි ආසන්න පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ළඟ ළඟ පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක බලාගෙන නේද නිවන් අරමුණු කරගෙන ශාසනය අරමුණු කරගෙන අන් අය කෙරෙහි මෛත්‍රී සිතෙන්ම කටයුතු කරන්න ඕන. මේ අය මේ අය මෙන්න මේ වගේ රටක ඉන්න අය මේ අය මේ මේ මේ කටයුතු කරන අය අපාය වුණා යන්න පුළුවන් තත්ත්වෙක ඉන්න අය කියලා මෙනෙහි කරලා අපිට පුළුවන් වෙන්න ඕන මේ දේ මෙසිතෙන් කටයුතු කරන්න. ඉතින් ඒකින්ද පටිඝ නිමිත්ත නැති කරගන්න ඕනේ. හරි? පටිඝ නිමිත්ත අයින් කරගන්න ඕනේ, ගැටෙන නිමිති අයින් කරගන්න ඕනේ, ගැටෙන්නේ නැතුව ඉන්න ඔය මෛත්‍රී, මෛත්‍රිය කර්මය මෙහි කිරීම ලොකු හේතුවක් වෙනවා. හරි? පටිඝ නිමිත්ත අයින් කරනවා වගේම අපිට පුළුවන් වෙන්න ඕනේ මෙත්තා භාවනාව වර්ධනය කරගන්න. ඒ වගේ කරගන්න. අපි පටිඝ නිමිත්ත අයින් කරාට පින්නත් නේ අපේ හිත හරියටම කඩ ඇදිල්ලක් වගේ. හරිද අපේ සංකාරණයේ වැඩ පිළිවෙල කඳ අදින්නක් වගේ. මොකද කඳ අදින්නක් වගේ කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ සිතින් දෙපැත්තට අදින ගතියක් තියෙනවා. අපි කාටවත් බයින් දෝන කියලා හිතුවා කියන්නේ මම බහැන් දවර මෙයාට බයින් දෝන. නැත්නම් මම මෙයාට චෝලන් කියලා බින් දෝන දෝන. ඒකට අරගෙන හිතනවා. එහෙම හිතපු කෙනාට හැන්දාවෙද්දී හැන්දාවෙද්දී බයින් දෙන්න කෙනාට අතර මැදදී තුනන්නේ සිතුවිලි එනවද නැද්ද වෙලාවකට එක්කෝ ඕන්නේ නැහැ. එක්කෝ කියලා බින් දෝන ඕන්නේ නැහැ. ඔන්නම කමන්නේ තවුන කියලා හිතනවා ආයෙ ආයෙ කරන්න ඕන කියලා හිතනවා අද ආයෙ ඔන්න ගහන්න කියලා හිතනවා නම් අද මම ගහනවා මෙයාට කියලා හිතනවා ආයෙ ගහන්නේ නැහැ කියලා හිතනවා ආයෙ ගහනවා කියලා හිතනවා ආයෙ ගහන්නේ නැහැ කියලා හිතනවා හරි හරි මෙන්න මේ විදිහට හිතනකොට මොකද වෙන්නේ කොහොමද ක්‍රියාත්මක භාවයට යන්නේ ගහන්න ඕන කියලා හිතන කාට හරි ගහන්නේ නැහැ කියලා හිතනවා බෙදා හදනවා. ඒ වගේ ප්‍රබලතාවකම වාට යන්නේ. වැඩියෙන් ප්‍රබල වැඩියෙන් බලවන්ත වෙනවා. හරිද? මම බලන්න. මම කොහරි යන්න උත්සාහයකට ගියා. ඉතින් ගේට්ටුව නැතුණා. මේකට ගන්න ටිකක් තියෙනවා. මේකට ගන්න ටිකක් තියෙනවා. මම හොයා මේකට වැඩියෙන් කරන්නේ. කොයි පැත්තටද මම හරන්නේ? වැඩියෙන් කරන්නේ පැත්තට. නේද? සිතේ උපදින ප්‍රබල කුතුහලය තමයි ප්‍රාථමික භාවයේ යන්නේ. එහෙනම් අපිට මෛත්‍රියක් තියෙනවා නේද? තරහක් තියෙනවා. මොකක් හරි දෙයකදී තරහට වැඩිය මෛත්‍රිය ප්‍රබලනම මොකද වෙන්නේ මෛත්‍රිය ක්‍රියාත්මක භාවයට එනවා. මෛත්‍රිය වැඩි තරහ ප්‍රබලනම තරහ ක්‍රියාත්මක භාවයට එනවා. එහෙනම් මෛත්‍රිය නිමිත්ත මෛත්‍රිය අරමුණ විතරක් නෙවෙයි ඒ අරමුණ ප්‍රබල කරගන්න ඕනේ නේද? ආන්නක ප්‍රබල කරගන්න මොකද කරන්නේ? මෙත්තා භාවනාවන් යෝගය. මෛත්‍රිය භාවනාවක් විදිහට අරගෙන භාවනාව වර්ධනය කරන්න ඕනේ. අපි බොහෝ දෙනා කියනවා මෛත්‍රිය වඩන්න ඕනේ මෛත්‍රිය වඩන්න ඕනේ කියලා. ඒක දැන් කතා කරන්න යන්නේ. මොකද මේ ඒ ගැන අපි ගොඩාක් දේවල් පස්සේ සංවේදනාවලදී මෙත්තරම ඔබ ගොඩක් කතා කරා. කිව්වට අය කතා කරා. මේ කියන ආය කතා කරන්න ආසෙ නැහැ. භාවනාවක් විදිහට මෛත්‍රිය හැඟීම තමන් තුළ ඉතාම ප්‍රබල තත්ත්වයකට පත් කරගන්න ඕන. අන්න ඒක තමයි අපිට තරහ අයින් කරගන්න තියෙන තියෙන ක්‍රමය. මොකද අර නිවැරදි මෙනෙහි කිරීම කියන දේ වුණොත් මනෝමෛත්‍රී මානසිකාරයක් අපේ තුළ ඇති වෙන්න ඕන ප්‍රබල. හරිද? ඊළඟට කංගහකට තත්ත්වයක් කියන කා. අන්න මම අර ඉස්සලා කියපිට කර්මය. හරි? හැම දෙයක්ම තමන්ගේ පැත්තට දාගන්න ඕනේ. ඒක හරියම හොඳ ක්‍රමයක්. තරහ අඩු වෙන්න හොඳ ක්‍රමයක් ඒක. මේ බලන්න. මේ මොන හොඳ දන්නේ හම්බලා තියෙනවා. කන්නාඩි ගන්න කියලා බලපුවම මොකද වෙන්නේ? හොඳද හොඳ නැද්ද? මේ මොන හරියන්නේ නැහැ. මේක පාරවල් යන්න තමයි උදේම හිතෙන්නේ. මොන හොඳ නැද්ද කියලා මට මොනවත් එක තරහ ගියානේ. නෑ ඇයි? ඒක කිව්වට මට කර්මානුරූපව හම්බෙලා තියෙන ඒක මොනවා කරන්නද ස්වාමියා භාර්යාව දරුවෝ මොනවද යාවුත්තාදී අසල්වස්තු ඉන්න ප්‍රදේශයේ මේ ඔක්කොම මොනවද මොන වගේ තමයි කර්ම කර්මානුරූපව මට හිමිච්ච දේවල් ඒකෙන්දා කර්මය කියන්නේ මට වැරදි විදිහට මට කරදර කරන වරුව ලැබිලා නම් මේ ජීවිතේ. හරි. කාගේ වැරද්දද? මට හරියට තරහ නම් මේ දරුවන්ගේ වැඩින්ද? කාගේ වැරද්දද? මගේ වැරද්ද. මොකද්ද මගේ වැරද්ද? මම පෙර කරපු පෙර කරපු තව මේ පරිසම් දේවා තියෙනවා. එහෙනම් වැරද්ද මගේ නම් කවුද වැරද්ද හදාගන්නද? මම නේද? මම පෙර වැරදි කරපු හින්දා මට මේ වගේ මේ වගේ දේවල් ලැබිලා. එහෙනම් මම මේ ජීවිතේ වැරදි නොකර සිටිය යුතුයි කියලා. හරිද? අනිත්‍ය පරිසරනකට මම පරිසරන නැතු වෙනවා. අනිත්‍ය පරිසරනකට මම පරිසරන නැතු වෙනවා. මම ඉන්නේ කිව්ව කතාවක් නේද? අපි කවුරුහරි බලනකොට අපිත් බලන්න හිතනවා මෙන්න මෙහෙම හිතන්න. හරි. අනේ මොකටද කියන්නේ? හරි. මොකද කාටුන් එකක් වගේ මතක තියෙන්න ඕනේ ඒක. හරි. බල්ලෙක් බව බව බව වල මට පුරාගෙන යනවා. නමත් නේද? නමත් බව බව බව අර වතුර පුරාගෙන යනවා. ආ මට පුරාගන්න හැබැයි අර වෙලාවේ කියන්න යන්න එපා. කිව්වොත් කිව්වොත් එහා පැත්තේ කටුවේ හොඳටම හොඳටම වැඩි වෙනවා නේද? බල්ලෝ බුරුවට මම පුරන්නේ නැහැ කියලා. නෑ පැත්තට නින්දා කරගන්න ඒක මතක තියාගන්න. අර පැත්තෙන් බව බව ගාගෙන බුරාගෙන එනකොට මට නැවිලා පේනවා මමත් මමත් අර විදිහම නේද බත් ඉලිස්සගෙන නේද ඒ විදිහටම බුරාගෙන යනවා කියලා නැවිලා පේනවා. ආන් වගේ තමයි අපිට තේරෙන්න පුළුවන්ට මේ සත්‍යවරු කර පුත්තමයන් වහන්සේලාට ඔන්නක තේරෙනවා තමයි ඔන්න විදිහට. හරි. ඉතින් එහෙනම් බලන්න ඕන ලෝකයේ ඇත්ත දන්න අය තේරෙන්නේ දැන් ලෝකෙ වෙනකොට දෙවියෝ බුරා ගන්න හැටි. දැන් එක්කෙනෙක් දුන්නොත් අනිත් එක්කෙනෙක් දුන්නා. ඉතින් අන්න ඒ පැත්තෙන් අයින් වෙන්න ඕනේ. හරි? ඒකෙන් අයින් වෙන්න නම් මම බලන්න ඕනේ මට වැරදි කරනකොට ඒ වැරදි කරන අය නේද මට මේවා විඳින්න වෙලා මම කවදාකවත් නොකරපු වැරද්දකට චෝදනාවක් අපිට හරියට කතාවක් තියෙනවා මට අසාධාරණ පෙන්වන්න බෑනේ ඒක හරියට කරන වැරද්දක් අසාධාරණ පෙන්වන්න බෑ කියලා මම ඊයේත් මතක් කරා නිවට නියාලුව ඉන්නවද? නෑ නෑ එහෙම නෑ. එහෙම කියලා නෑ. ඒක ආයෙම මතක් කරගන්න. තමන්ගේ තමන්ට අනත්යක් කරනකොට අතුල කුච්ච ගන්නෙ නැතුව ඒක ක්‍රියාත්මක වෙනවා. තරහ ගන්නේ නැතුව ඇත්ත කතා කරන්න පුළුවන්කම තියෙනවා. කිසි කෙනෙක් සුදෙන්නත් ඇත්ත කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඇත්ත පහදලා දෙන්නේ නැත්නම් නුදුව. ඍජු වෙන්න ඕනේ. ඍජු වෙන්න ඕනේ කියලා දේශනාව සඳහන් කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ හැංගිලා ඉන්නේ නැහැ. හැංගිලාට හර දෙන්නේ නැහැ. නේද? මොකද කරන්නේ? ඍජුව, බුදුව කටයුතු කරනවා. ඉතින් ඒක හින්දා අපි අපි බලන්න ඕන හැම වෙලේම මගේ පැත්තෙන් මට නිදහසක් ඇති කරගන්න තියෙන එකම ක්‍රමය තමයි එහෙනම් මගේ බොහෝ දේවල් මගේ මට ලැබෙන හැම දෙයකම වැරද්ද අනුන්ගේ නෙවෙයි කවද මගේ අරද්ද ඒ මොකද්ද මේවා කර්මානුරූප මට ලැබලා තියෙන දේවල් කියලා. එහෙනම් මෛත්‍රී නිවිචටි කරගන්න ඕනේ. මෛත්‍රී භාවනාන් යෝගී වාසය කරන්න ඕනේ. ඊළඟට කන්වස්සකතා සත්‍යදක්කනපා කර්මයේ පිළිබඳව මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මතකම තියා ගන්න ඕනේ. ඉතින් හරියට ඕනම කෙනෙක් තමයි මට මගේ නිවසේ ලැබිලා තියෙන මගේ නිවසේ ඉන්න ඇත්තට තමයි ඔය විදිහට අතර කවර කමන්නේ නේද? වැඩිම තරහම ගන්නත් එක්කද? යන්නේ නැත් එක්ක නේද? ඒකට එක්ක වැඩිම තරහන්නේ. අහලා දිගටම තරහන්නේ. අර සති දෙකේ තුනේ තරහන්නේ. කතා කරන්න පුළුවන්. නේද? අතර ආවේ. ඒ මොකද ඉතලාකට මුළු ජීවිත කාලම කලකිරීම ඉන්නවා. මට මේ වගේ මට මේ වගේ වුණා මට මේ වගේ වුණා මට මේ වගේ වුණා කියලා. ඉතින් මේ ඒ ඒවා අයින් කරලා නුවණින් මෙහි කරන්න ඊළඟ කාරණාව තමයි නුවණින් මෙහෙ කරනවා. පටිසංකාන බහුලීකත නුවණින් හැම වෙලෙම මේ දේවල් පිළිබඳ ඒ එන එන දේවල් පිළිබඳ මේවා ඒ ඒ කෙනාගේ సంతානයේ ඇති වෙන දේවල් මේ බලන්න නුවණින් මෙහෙ කිරීම කියද්දී උදසනාව මෙහෙ කරන්න ඕන කියන එකයි. මම මෙහෙම කියන්න මට තරහ එන්නේ එන එක එන එක මගේ වැඩක් නෙවෙයි. මට තරහ වෙන මොකක් හරි සිද්ධියකදී මට තරහ වෙනක මගේ වැරදි. නෑ නෑ නේද? ඒක ආවා. මම ගෙනගත්තා. කවුරු ඉස්සරහ දොර ළඟට ආවල මට බරම ගෙදර. පොඩ්ඩක් ඉන්න. මේ වෙලාව තමයි තරහ වෙන. පොඩ්ඩක් ඉන්න මම අරන් එන්න. නේද කියලා එහෙම ගන්නවද එනවද? එනවා නේද? ආයෙත් පස්සේ පාලනයක් තියෙනවද? වැඩිමක් පාලනයක් තියෙනවද? නෑ. නේද? කාරන්තට දාපු විදුලි උපකරණයක් වගේ. ෆෑන් එකක් වගේ. කරන්ට් එක වැඩි වෙන වැඩි වෙන මොකද වෙන්නේ? හයින් කරනවා. කරන්ට් එක වැඩි වෙනකොට හයින් කරනවා. එහෙම නේද? ආන්නේ වගේ. අන්නේ වගේ මට තරහ ආවොත් මාගේ කාරණය නැති වෙනවා. අනිත් පැයට එහෙමද නැද්ද? නේද? මම වගේම අන්නවට ජීවත් වෙන්න ඕනේ කියලා මට කියන්න පුළුවන්ද? එක එක්කෙනාට මට තරහ වෙන දේවල් වලට සමහර අය තරහ වෙන්නේ නැහැ. සමහර අයට තරහ වෙන්නේ නැති දේවල් වලට මට තරහ වෙනවා. එතකොට මම කියනවා මට මෙහෙම වෙන්න පුළුවන් නම් අරස් මොකද හින්ද බැරි කියලා කියනවා. ඒක හරි කතාවක්ද? නෑ ඒක හරි කතාවක්. මට වෙන්න පුළුවන් නම් මට වෙන්න බැරි මොකද? බැරි මොකද? බෑ තමයි. එක එක කරන එක එක එක එක විදිහ එක ග්‍රාමක තුනක්. කර්මානුරූපව හැදියක් වෙන එක එක එක එක විදිහට. ආ මේ මෙහි කරනවා. මට පුළුවන් වුණාට අනිත් පැත්තේ හැමදේම විශ්ව ගන්න බෑ. ඒක ඒ අයගේ හිත තුළ තරහ ඇවිල්ලා මට බයින්නේ. හරි. ඒක එයා කරන වැඩ එයා කරපු වැඩක් නෙවෙයි තරහ වෙන ස්වභාවය. එයාගේ තුළ තියෙන හින්දා එයාට ඒ විදිහට තරහ එන්නේ. එයාගේ හැම ක්‍රියාවක්ම අනිත් හැම පුද්ගලයෙක්ගේම හැම ක්‍රියාවක්ම කින්නත් නේ ඒ ඒ අයගේ సంతානවල උපදින සිටුවිලි මෙල අනුසේ වශයෙන් සිද්ධේවා ඉරුවන් සංසම් සත්‍යයට පරිවර්තන මට්ටමට ඇවිල්ලා වේදිකමන මට්ටමට ගන්න ක්‍රියාත්මක වෙන භාවයට ආවට පස්සේ යාලට නවත ගන්න පුළුවන් තරම් ඇත්තේ නැහැ ආන් ඒක අපි හොඳින්ම වටහා ගන්න ඕනේ. ඉතාලා හොඳින් වටහා ගන්න ඕනේ. ඉතින් අන්න එහෙම නියමයෙන් වෙන්නේ කිරින්. ඉතින් මේ ගැන ඕනනම් අනාත්ම සංඥාව ගැන අපි කියපු ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අනාත්ම සංඥාව පුරවා ගන්න. එතකොට නම් මොනින් මෙනෙහි වෙනවා මේ ආගෙන එතකොට ගොඩාක්ම නිවිලා ඉන්න පුළුවන්. ගොඩාක්ම අන්නාගේ වර්ධන්නේ අනාත්ම හැඟීම උපදවාගෙන වාසය කරන අන්නාගේ වර්ධන්නේ නිෂ්ඨලව ඉන්න පුළුවන්. හරි? මම ඒක හැමදාම කියන උදාහරණයක් ගන්නවානේ. දැන් දැනගෙන තියෙන්න ඕනේ. නේද? එක එක එක එක මැසුම් වර්ගයක් තියෙනවා කියලා හිතන්නකෝ. කර්මන් ශාලාව. මේ මේ මැෂින් වැඩ කරන්නේ ඒ ඒ ඒවා හදලා තියෙන විදිහට. හරි? ඉතින් සමහර මැෂින් වැඩ කරනකොට හරියට සද්ද එනවා. ජජ් ජජ් ජජ් ගාලා හරියට සම්දි. සමහර මැෂින් තමන්ගෙන් වෙන්න ඕන වැඩේ හරියට කරන්න කෙරෙන්නේ නෑ ගංගා පරණවා. හරි. ඒක එක මැෂින් එකේ විදිහ. අපේ ජීවිතත් එහෙම නැත්. ඒතර සමහර මැෂින් තියෙනවා හරියට සද්දේ. ගබ් ගබ් ගාලා හද්ද ඕනම හරි හද්ද තියෙන මැෂින් තියෙනවා. සමහර මැෂින් හරියට වැඩ කරන්නේ නැහැ. නේද? ඒකත් ඒ වගේ ඒ වගේ අපිට පැහැදිලිවම මේක උපකරණයක් නැති එකක් විදිහට අපේ ධර්ම වෙනස් වෙනවා. මොනින් මෙන්න කරොත් කවදා හරි අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි කරන දේවල් අපිට අවශ්‍ය අනත්ය කරන දේවල් හිතරයි තිබු හුණ යනවා වගේ මේක වෙන්නේ කියලා ආන් එහෙම මෙනෙහි කරත් වෙනත් මේ තරහ යන එක නැත්තටම නැතිලා යනවා හරි සාධාරණව හිතන්න පුළුවන් වෙන්න ඕනේ හ්ම් සාධාරණව හැංගෙලීම එතකොට කෙනෙකුට තරහ ගිහලා කියනවා දැක්කොත් මෙයා වැඩ කරන්න කොහොමද ඒක අදින විදිහට වැඩ කරන එක තමන්ට ලොකු නිකන් බැරි කමක් තියෙනවා කියන්නේ අපිට කවුරු හරි තරහ ගිහලා අපිට බලනකොට එයාගේ තරහ අදින විදිහට මම හොඳින් කතා කරා නම් ඔක්කොම ඉවරයි. අහන්න බෑ උත්තරේ. මම හිත වාස්තුදහම් කරන්නේ. වාස්තුදහම් කතා කරනවා. ගාත් ප්‍රශ්න තියෙනවා හොඳින් කතා කරා නම් හොඳට ඉවරයි. හරි දෙයක් තියෙන ප්‍රශ්න ගොඩක් ඒවා එක එකම හොඳින් කතා කරා නම් ඉවරයි. මොකද වැඩේ? පුච්ච පුච්ච ඉන්නවා පුච්ච පුච්ච ඉන්නවා. නේද? හොඳින් කතා කරන්න ලෑස්ති නෑ. ඉතින් අන්නරම හිතර බලලා තමන්ගේ අතුරුම් ගාගන්න කටයුතු කරන්න ඕනේ. හරි? ඉතින් හොඳින් කතා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පැහැදිලිවම බලන්න මගේ මෛත්‍රිය નિවර්දි නම් මගේ තරහකාරවට මට ඇතුළෙන්ම හිතවත් කතා කරන්න පුළුවන්. සමහර අය කියනවා මම තරහක් නෑ ඒවල කතා කරන්නේ. තරහක් නෑ කතා කරන්නේ කියනවා. ඒ කියන්නේ පහදිලිම තරහ තමයි. පහදිලිම තරහ තමයි. හොඳයි. හැබැයි තරහ නැතුවම කතා නොකර ඉන්න අය තිබ්බ පුළුවන්. හරි ඒක ඉතා අවශ්‍යතාවක විතර. ඉතා අවශ්‍යතාවක විතර. ඒකෙන් අපි මේ අපේ අපේ సంతානයේ මෛත්‍රිය උපදවා ගන්න ඕනේ කිසියම් හෝ ආකාරයක. ඊළඟට තුන්වත්නි කල්යාණ මිත්‍ර සේවනතා. අපි මෛත්‍රිය තියෙන මිනිස්සුන් ආශ්‍රය කරන්න ඕනේ. හැඳුනුම කිපෙන අය නෙවෙයි. මොකද එයාලා ආශ්‍රය කරන දයාල අපිට හැඳුනුම කියන හොම තරහ ගන්න එපා. හොම දෙල හරියන්නේ. නෑ කොහොමද ගියක් නෙවෙයි කියලා හැඳුනුම අපිට තරහ ගිහිල්ලා සිහි නැති වෙනකොට එයාලා මොකද කරන්නේ අපිට සිහි උපද්දවලා දෙනවා. තරහ ගිහිල්ලා සිහි නැති වෙනකොට සිහි උපද්දවලා දෙනවා හැඳුනුම ඒකින්ද සිහිය නැති වෙනකොට සිහිය උපද්දවලා දෙන කල්යාණ මිත්‍යාගේ අවශ්‍යතාවය ධර්මයක පදින්න තියෙන කල්යාණ මිත්‍රයකක් නෙවෙයි සමහර තැන්වල බුදුරජාණන් දේශනා කරන කල්යාණ සහායකයෙක් ඉන්න කියලා. ඒ සහායකයා කියන්නේ කල්යාණ මිත්‍රය ළඟ අරගෙන යන්න දෙන්නේ. හරි නැත්නම් අපි කල්යාණ තරහා ගිය වෙලාවට අනිත් වෙලාවට කල්යාණ මිත්‍රය ළඟ හිටියට තරහා ගිය වෙලාවට කල්යාණ මිත්‍රයත් මේ දැක්ක මට කළා. අතීතයේ සිද්ධිය අරගෙන බලන්න. විසුණු මහන්සලා මේ ගැටීම් නැති කරගත්තා. හඳුනාගත්තා. බුදුරජාණන් වහන්සේ කාලේ. මේ වඳුරාගත්ත වෙලාව බුදු දන්වාස්සේ වරිණා මෙතෙන්ද මේක සමත එකක් කරන්න. කොහොමද කතා කරන්නේ? භාගතුන් වහන්සේටත් එකකින් ඉන්න. භාගතුන් වහන්සේට මේවා තේරෙන්නේ නැහැ. දැන් මේ තරහින් වෙස්ස දෙගොල්ලන්නේ දේවල් කියන්නේ. උන්වහන්සේට මේවා තේරෙන්නේ නැහැ. අපි මේක බලනවා. අන්තිමට පාර්ලේ වනේ වල නිකන් හිටියා. මේ එහෙම තමයි තරහ ගියා නේද? මේ දරුවෝ කියන අම්මට කරලා ඉන්නේ. මම ඒක බලාගෙන අම්මට ඒක තේරෙන්නේ නැහැ. නේ ඒ වචනම කියනවා නේ අන්න ඒ මොකද තරහ ගිය වෙලාවට කල්‍යාණ මිත්‍රකත්වයට එන්න කියනවා ආන් ඒ වෙලාවට කල්‍යාණ මිත්‍රයට කමකම් කරන්න කවුරු හරි ඕනේ යාර කියන කල්‍යාණ මිත්‍ර සහායකයා කියලා හරි ඒ කියන්නේ අපිට ඊයේ තරම් අපි මේ තරහ කියන එක නේද එහෙම කරනවා නරක රකුණ වෙනවා මේ හිත දුර වෙනවා ආහාර රකුණ වෙනවා විපරීත වෙනවා ඉතින් ඒකෙන්ද ඉන්න ගැන තේරෙන්න තියෙනවා. කියන වචන තේරෙන්න තියෙනවා. හරිද? අන් අයගේ හිතේ කඩින් සංතප්තන විදිහට හිත විදින වචන කියන හිත සිදවන හිත විදින විදින වචන කියන. ඒක කාලය ඇනෙනවා කියනවා. ඒ පැත්තට ඇනෙන ගේ දුක්ඛිනියක් තියෙනවා. මේ කියවපස්සේ කාලයක් ඒ පැත්තට මොකද වෙන්නේ? අන්තික මනසව අන්තිකාව මේ කාලයක් අරගෙන මට මෙහෙම කියවන මෙහෙම කියවන මෙහෙම කියවන කිව්වේ නේද? තුවාල කරන බල ආවගේ. ඉතින් ඇයි මං කාගවත් ටිකක් තුවාල කරන්නේ? අන්න හිතන්න. ඒකලා මෛත්‍රී සහගතව මෙහි කරන්න ඕනේ. මෛත්‍රී සහගතව කටයුතු කරන්න ඕනේ වගේම තමයි සත්‍යය කතා කියන ඒවා. සත්‍යය කතා කියලා කියන්නේ තරහක් අඩු වෙන විදිහට අඩු වෙන විදිහේ කතා. අර කට්ටියකට ලංගා කළා වගේ තරහ අඩු වෙන විදිහේ කතා නෙවෙයි නේද? එකතු වුණොත් කවුරු තරහකාරයෙක් ගැන අපිට නිමිත්තක් ඇති වුණොත් නේද තමයි එකතු වෙලා කතා කරන්නම කතා කරන්නම අනිපාඩුම අනිපාඩුම අනිපාඩුම කතා කරලා කරලා කරලා කරලා එක තුන් හතර දෙනෙක් ඉන්නවා තුන් හතර දෙනා හොඳටපත් වෙනවා. හරි හොඳට රැප් කරගෙන තමයි ඉන්නේ අන්තිමට. මේ හොඟා සංවර කරන්න අනිපාඩු කතා කරනවා. කට්ටියත් ගොඩක් හිතයි අනිපාඩු කතා කරනවා. මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙහෙම කරා අහවලාට මෙහෙම කරා මෙයාට මෙහෙම කරා කියක මේ හම්බෙච්ච ජීවිතේ පටලගෙන අපි හරිද හම්බෙච්ච මේ මනුස්ස ජීවිතය අපේ දෙන්නත් මේ සහාරණින් ඉන්න පුළුවන් ජීවිතයක්. හිතා සහනෙන් ඉන්න පුළුවන් අපූර්වට ලස්සනට සුන්දරව හරි හිතක් පුදවා ගන්නට පුච්ච ගන්නට අපූර්වට ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් නේද? ඒක ඔක්කොම පටල ගන්නවා. ඔක්කොම පටල ගන්න හේතුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අනුකූලව චිත්තසංතාන සකස් නොකර ගැනීමයි. අන්න එහෙම අනුකූලව චිත්තසංතාන සකස් නොකර ගැනීම අපි අපිම දුක් විඳිනවා කියන්නේ. ඒක නිසා මේ කාරණා ටික ජීවිතයට ගත කරගන්න පටිඝ නිමිත්ත අයින් කරගන්න මෛත්‍රී නිමිත්ත උපදවා ගන්න ඕනේ. නේද? යෝනිසමස්කාරය හැමදේම තමන්ගේ තුල හිටින්නම් මෛත්‍රී භාවනානුයෝගීව වාසය කරන්න ඕනේ. ඊළඟට කර්මය ගැන කර්මය ගැන හැමදේම හැමදේම කර්මය ගැන මෙහි කරන්න ඕනේ. හරි ඒක අපේ සුද්ධ කරගන්න ඕන කර්මය ගැන කර්මය ගැන මෙහි කරනක සුද්ධ කරගන්න ඕනේ. ඊළඟ අනාත්මය ආදී වශයෙන් නුවණ මෙහි කරන්න ඕනේ. තරහ යන සිද්ධිය අරගෙන ඉවර කරන්න ඕනේ නුවණ නුවණ මෙහි කරන්න ඕනේ. නුවණ මෙහි කරන්න ඊළඟ කාරණාව කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන්න ඕනේ. ඊළඟට සත්‍යව කතා තරහ යනවා අඩු වෙන විදිහේ කතා ඇති කරගන්න ඕනේ. මේ විදිහට මේක පිටක්කම පාවිච්චි කරමින් පාවිච්චි කරමින් පින්නත් නේද අපි කතා කරන්නේ අනුන්ගේ හොඳම දකින්න ඒ හොඳම දකින්න විදිහ ගැන හිත අදින් දේශනාවේ ලොකු විස්තර කරන්න බලාපොරොත්තු වෙන කොහොමද හරි දකින්න කෙනෙක්ගේ ඕනම වැරද්දක් ඇත්තේ හොඳ දකින්නේ කොහොමද කියලා අපේ මනස වෙනස් කරගන්න ඕනේ. හරි කෙනෙක් කියන මෛත්‍රිය ඇති වෙන විදිහටම ජීවත් වෙන්න පුරුදු පුහුණු කරගන්න ඕනේ. අපි මේ ලස්සන ජීවිතය ගැන සිහිනක් තියාගන්න. උපාධියක් ගත්තට වැඩිය මහා කාර්යකමක් ගත්තට වැඩිය මේ ඒවා වන්දනා කියලා කියන්නේ ඊටත් ඒවා වුණත් තරහ යන කඩුවෙන් නැත්තම් සාසිනන්නේ කොතර ධනය බලය මේ කොතර දේවල් එකතු කරගත්තත් තමයි ලස්සනට ගියා හදාගෙන හොඳේ ආහාර කරගෙන හරි මේක මිනිස්සුන්ට පේනකොට තාමත් හොඳයි කියලා හිතන මට්ටමට ඔක්කොම දේවල් අපි කරගෙන පුපුර අර වාහන යන්න පුපුර අර ලස්සන දේවල් ඉන්න පුපුර පුපුර ප්‍රාර්ථනා කරනවා බාහිර ලෝකයේ කිසිම දෙයකින් සැලසීමකට කරවන්න බෑ. සැලසීමකට කරවන්න පුළුවන් එකම දේ තමන්ගේ సంతානය සුපත් භාවයට සකස් කර ගැනීම. හරි? ඒකෙන් සැලසීමෙන් ජීවත් වෙන අය මේක ඕනේ තරම් ඉන්නවා. ඒකෙන් බහනවාම අනිෂ්ඨාන කරගන්න ඕනේ. නමුත් ඒ විදිහට කටයුතු කරලා මේ ආකාරයට ප්‍රතිගමනය සයින් කරගෙන අවෝනිසෝ මනසකාරය අයින් කරගෙන අද නියම නියමාකාරයේ මනසකාරයක් ඇති කරගෙන පහළට ගලාගෙන යන වතුර පාරක් වගේ ආය හැම කෙනෙකුටම යහපත් පිටපතන කතා කරන කතා කරන වචන හරිනම් කෙනෙක්ගේ හිතේ නිදහනව තැන්පත් වෙනවා වගේ තැන්පත් වෙන ආකාරයට උසස් කෙනෙක් බවට මමපත් වෙනවා උතුම් කෙනෙක් බවටපත් වෙනවා සම්මා සම්බුදුන්වහන්සේගේ දරුවෙක් බවටපත් වෙනවා නිවිච්ච කෙනෙක් බවටපත් වෙනවා දකින දකින කෙනාට සතුට උපදින කෙනෙක් කතා කරත් හරි මහවන මාත්‍රේ පවකන කොට අනේ කොච්චර හොඳ කෙනෙක්ද කියලා හිතන විදිහට මගේ ජීවිතය සකස් කරගන්නවා කියලා අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. එහෙම අදිස්ථානයක් ඇති කරගත්ත මේ තුන්වන්ට අයට මේ ජීවිත කාලයේදී මුතුන් නියම සංසන්නට මේ ධර්මස්වමනාන සංසේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ සූදානම් ධර්මස්වමනේ කරපු හැමදෙනා හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඔබ ඔබ හැම දිනකටම මේ ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන දායකත්ව ලබා දුන්න මේ මදිරියේ ඉන්න මේ පින්වන්ත පිරිසට තමන්ගේ යහපත උදා කර ගන්නවා වගේම අනුන්ගේ යහපත සඳහා සපේච්ච මේ පින්වන්ත පිරිසට උතුම් නිවන සැලසෙන්නට මේ ධර්ම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සකපත්තා කුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा පුරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති